කොළඹ කොළඹ ලොකු පන්සල් තියෙනවා මාලිගාව වගේ. උන්වහන්සේලාට උදේට හම්බෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. දවල්ට හම්බෙන්නේ බුරියානි. අවසට හම්බෙන්නේ මික්ස් ෆුඩ් වලින් ඊළම්පස එකක්. උන්වහන්සේට කැලෑවෙන්න මට උදේට හම්බෙන්නේ පාන් කෑල්ලක්, දවල්ට බත් ඇඳක්, අවසට ඇල් වතුර විතරයි. හැබැයි මට සිව්පසේ ලැබිලා තිනවා අරුණාසිට සිව්පසේ ලැබිලා තිනවා. සිව්පසේ වෙනසක් නැහැ. එහෙම නේද? එතකොට ඊළඟට බුදු වෙන බුදුහාඳුරන්ට දාන් වේල් ටික කිසිම ප්‍රශ්නයක් නැළු. උදේ දාන නියමට හම්බ වෙනවා. දවල් දාන නියමටම ගිලම්පස හම්බ වෙනවා. උන්වහන්සේ ඒ කේතුමති රාජධානිය තුල මණික් මාලිගාවේ වාඩි වෙලා තමයි අවබෝධ කරන්නේ. දාහනේ වර්ධයක් වෙලා නැහැ. ගෞතම තථාගතයන් දාහනේ වර්ධුන්නේ නැහැ. මොනවද වලද? වේලිච්ච කොළ. උදේට වේලිච්ච කොළ. දවල්ට එකම එක බෝ හැටක් ඔඩකොඩට නළු එක දාන්නේ වැරදුන්නේ නැහැ. ඒතර උන්වහන්සේට සිව්පස්සේ ලැබිලා තියෙනවා. අරුණාන්සේ සිව්පස්සේ සිව්පස්සේ ආසයි පුරා වගේ වෙනස් නේ. අරුණාන්සේට සිව්පස්සේ හැම්බෙලා තියෙන වේලිච්ච කොලයක් වගේ. මේ උන්වහන්සේට ව්‍යංජන තුන හතරකුත් එක හොඳ ලස්සනට හම්බෙනවලු කිරිපැණිත් එක්ක. හැබැයි සිව්පස්සේ අඩුවක් නැහැ. සිව්පස්සේ ලැබිලා තිනවා. හැබැයි සිව්පස්සේ අපිට තේරෙන මේක සිව්පස්සේ වෙන්නේ කොහොමද? හැබැයි ලැබිලා. ලැබිලා. අන්න ඒ වගේලු අර කතාව. අන්න ඒ වගේලු කතාව. එතකොට භාග්‍යතුන් වහන්සේට සිව්පසේ බෝකොලයක් ලැබෙන්නත් ඊළඟ භාග්‍යතුන් වහන්සේට සිව්පසේ අර විදියට බුදු වෙනකම් නියමයට ලැබෙන්නත් එකම සිව්පසේ දෙකක් වාගේ තිබුණට අර බොජ්ජංගේ උන්වහන්සේ වෙනත් විදියට දේශනා කරනවා. ඒ බොජ්ජංගෙමයි. කාශ්‍යප දුකකාව දුක මෙන්න මේ විදියටයි දුක එන්නේ. කාශ්‍යප බැරි වෙලාවත් අසනීප වුණ අසනීපෙන්න මේ විදිහටයි පරිසම් දෙන්නේ. කාශ්‍යප බැරි වෙලාවත් ඇඟේ පතේ වේදනාව විවස ගන්න බැරුව මෙන්න මේ විදිහටයි ඉවසන ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒක දැනෙන්නේ කියලා. අරක තිබුණත් මෙන්න මෙහෙමයි කියලා අරක දේශනා කරනවා. දැන් අරුණාංශේ සිව්පසේ කියලා කොලේ ඉතින් ඉත අදාගත්තේ කොහොමද? උන්වහන්සේ සිව්පසේ කියලා අර කිරිපෙරි ටික පිළිගත්තේ කොහොමද? අර වගේ උන්වහන්සේ ලෙඩ වුණා. එතකොට මොග්ගල්ලාන මොග්ගල්ලාන අසනීපය කියන්නේ මෙන්න මේ විදියටයි. මොග්ගල්ලාන අසනීපේ වේදනාව කියන්නේ මෙන්න මේ විදියටයි. මොග්ගල්ලාන අසනීපේ දරාගන්න බෑ. ඒ දරාගන්න බෑ කියන එක මෙන්න මේමයි කියලා ගෞතම බුදුආග්‍ර කියනවා. අරුණාසේ දැන් එහෙම එකක් වෙලා නැනේ. මොග්ගල්ලාන අසනීපය කියලා එකක් ඇතිවෙත් මෙන්න මේ විදියටයි යදන්නේ. මොග්ගල්ලාන වේදනාව කියලා එකක් ආවොත් ඒක අඳුනගන්නේ මේ විදියටයි. මොග්ගල්ලාන ඉවස ගන්න බෑ කියලා ප්‍රශ්නයක් තිබුණා. මේක ඉවස ගන්න බැරි වෙන්නේ. මෙන්න මේ මේ හේතු නිසා කියලා ආන් දේශනා කරනවා මොග්ගල්ලාන සූත්‍රය. හැබැයි මොග්ගල්ලාන ආව වාඩි වෙලා සාදු කියන වාඩි වෙනවා. මෙතන මොග්ගල්ලාන ඔත්පල වෙලා අත්කොම උඩ ගිහිලා ඇහෙනවා විතරයි. ඉරියව් දෙකක්. නමුත් සූත්‍ර දෙක එකයි. සූත්‍ර දෙක එකයි. අර ගන්න ක්‍රමවේදය කියන ක්‍රමවේදය පොඩි වෙනසක් තියෙනවා. හැබැයි කාරණාව එකමයි. පස්සේ කමාර වෙලාවට කට්ටිය ඇවිල්ලා නැගිටලාන සායන්නාංශ මොග්ගල්ලාන බොහොම හොඳට ඉන්නවා. අයියේ නික කළු ගල වාගේ අයි දන්නේ වහන්සේ ලෙඩ වෙන එක ඔප්පල වෙන එක. එහෙම තමයි කලින් බුදුරු කියලා තින්නේ. <laughs> මොග්ගල්ලාන සූත්‍රය කියන්නේ ඕක. හරිනේ ඉතින් ඒක කියන්න දෙපා ඒක. එහෙම තමයි කලින් කියලා තින්නේ. ඒ නිසා ඒක කියන්න ඕනේ. දැන් කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ <coughs> ඉතින් මේ කරණීය මෙත්ත මෛත්‍රිය නැති නිසානේ මෛත්‍රිය නැති නිසා තමයි මෛත්‍රී සූත්‍රය දේශනා කරන්නේ. දැන් මෛත්‍රී යුගයක අපි හන්නේ කර්ණිමිත සූත්‍රය කියන්නේ වෙන මොකද මෛත්‍රිය උතුරනෝනේ කට්ටියට. උතුරන සෙට් එකක් නැවිලා දැන් කොහොමද කර්ණිමිත සූත්‍රය කියන්නේ? සත්තුන්ට අනුකම් මේ මෛත්‍රී කරන්න. පේන සත්තුන්ට මෛත්‍රී කරන්න. නොපෙනෙන පේන්නේ නැති සත්තු කියලා එක්කෙනෙක් හිටියොත් ඒ සත්තුන්ට අනුකම්පාවක් තිබුණ නැත්නම් ඔන්න ওই විදිහට මෛත්‍රී කරගන්න. හිටියොත් තිබුණොත් තිබුණ නැත්තම් ඉතියේ නැත්තම් ඔන්න ඕම තමයි ඒක ගොටු කරන්නේ. ඒතර වචනයක් නෑ. එයා මෙයා අර කාරණා සෙට් එක එහෙම වෙනවා. කර්ම 38ද 38ම තියෙනවා. 38ම තියෙනවා. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව, දක්ෂකමලු. තථාගතයන් වහන්සේ කෙනෙකුට ඕනම දේශනා කරන්න පුළුවන්ලු. ඕනම නාම රූපයක් ඕනම නාම රූපයකට හරවන්න පුළුවන්. ඒ ප්‍රඥාව උන්වහන්සේ සර්වඥතා ඥානෙ උපරිම පාවිච්චි කරලා ඒක දේශනා කරනවා. ඒ නිසා ඒක අඩුවක් වෙන්නේ 84000 මොග්ගල්ලාන් ලෙඩ වුණා එන මොග්ගල්ලාන සූත්‍රේ නෑ. ඒම අයින් කරන්නේ නෑ. 84000 ඒමම කියනවා. අපි ඒමම කියනවා. ඒක ඒ විදිහට ගලපනවා ඒක. ගලපන්න පුළුවන්. දැන් රතන සූත්‍රය කාට දේශනා කළේ? දැන් මට කවුරු ඇවිල්ලා කියලා උපාසක සූත්‍රය දේශනා කරන්න කියලා මම දේශනා කරනවා. Tamange බිරියට හතුරුකම් කරන්නේ නැතුව අල්ලපු බිරිය දිහා බලන්න තියෙනවා නම් ඉදම්පි උපසක මේක රතනයක් උඹගේ. උඹ උඹ රත්නයක්. දරුව පෝෂණය කරගෙන අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නැතුව ධාර්මික රකියා කරනවා නම් උඹ රත්නයක්. උපාසක උඹ රත්නයක් කියලා ඊළඟ එක ලදනවා. හම්බෙන දේ අම්මා තාත්තට දීලා තමන් ඉන්නේ මොකවත් ඉතුරු කරගන්න නැතුව හැමෝටම බෙදලා gedara පවුල හරියට පෝෂණය කරනවා නම් ගෘහ මූලිකත්වය හරියට දන්නා උපාසක උඹ රත්නයක්. ඕම් සූත්‍රය හදුවා. එච්චර සරලයි මේක. එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඕනම සූත්‍ර ඕනම විදිහට හදන්න පුළුවන්. උපාසක සූත්‍රය කවුරු දේශනා කළා නෑ? දේශනා. වසල සූත්‍රය දේශනා කරන්න පුළුවන්. දේශනා කරන්න පුළුවන්. බුද්ධ ශාසනය සිවුර දාගෙන බුදුහාමරන්ට විරුද්ධව බනිනවන සූත්‍ර එලා දකින්නවන සූත්‍ර වල වැරදි නිර්වචන දෙනවා ඒක අවසලය මනකට අර සූත්‍රේම නැහනේ නැති වෙන්න පුළුවන් දැන් මේක තියෙනවා මේක වසල වැඩක් මේක ඒක ගැලපෙන්නේ ඉන්න ගෙදරට විරුද්ධව කටයුතු කරන්නේ පවතින ශාසනයට විරුද්ධව කටයුතු කරන ඒ ශාසනයේ පැවිදිකම අරගෙන ඒ ශාසනයට ගරහන්න එහෙම කරනවා නම් ඒක අවසලය ඕම් වසල සූත්‍රේ ඕනෑම සූත්‍රයක් ඕනෑම කියාවකට ඒක අඩගසන්න පුළුවන්. ඒක ලොකු මොකවත් ප්‍රශ්නයක් නෑ. ඒක අර ප්‍රඥාවට ගෝචර වෙන එකක්. ඒක බුදුහාඳුර පාවිච්චි කරන්නේ සර්වඥතා ඥානයක් නේ. අපි පාවිච්චි කරන්නේ ත්‍රිපිටක දැනුමයි පොතේ දැනුමයි. එඳ අපට සමහරව ගෝචර වෙන්න උන්වහන්සේට තෙන දැන් මෙතනදී අපි ජලපිරිත කියන්න ඕනේ. ජලපිරිත කියන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ දැන් ජලය වැඩි වෙලා. උල්පත් වැඩි වෙලා, වතුර වැඩි වෙලා, ලිං වලට බාල්දි පාවිච්චි කරන ඒ ජලපිරිත කියනවා. කොහොමද කියන්නේ? ජලය නැති වුණොත්. ජලය වටිනාකම දේශනා කරන ඕන් ජලපිරිත. දැන් ජලය නැතිව වැස්ස වයින්නනේ කියන්නේ. උන්වහන්සේ දැන් වතුර උතුරනෝනේ ගංගා උතුරනවා බුදුආමරගේ තියෙන මේ මහා ගුණයට අමතනම වතුර තියෙනවා. වගාවල් කන්න තුනක් වෙන්නේ. දැන් ජලපිරිතක් අවශ්‍ය නමුත් ජලපිරිත කියලානේ. එහෙනම් ජලය නැති වුණොත් ජලය මේ තරම් වටිනවා කියලා ජලයේ ಗುಣ ටික ගාථා වශයෙන් දේශනා කරනවා. ඕන් ජලපිරිත. ඒකේ බුදුහාමුදුරන්ට සාපේක්ෂව තමයි ඒක තීරණය ඒ නිසා මේ කාලේ මේම වුණාය ඒ නිසා මෙච්චරක් දේශනා කළා ඊළඟ කාලේ ඒක වුණ නැත්නම් ඒ සූත්‍ර අඩු වෙයිද ඒ සූත්‍ර දේශ එතකොට 84000ක් නැද්ද එතකොට 72000ක් වෙයිද 63000න් මේක ඉවර වෙයිද සූත්‍ර 84000ම තියෙනවා උන්වහන්සේ දක්ෂයි. ඒ 84000 දේශනා කරන්න. ඒක ඒ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. මේ ටික කලින් කිව්වනම් අර උත්තරේ පිටපැන්නා වගේ. ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් උන්වහන්සේ ඒක විසඳයි. ඒක අපි කම්පා වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ දන්නවා ඒ 84000 කොහොමද කියන්න ඕනේ කියලා. 21000 කොහොමද දේශනා කරන්න ඕනේ? 46000 කොහොමද කියන්න ඕනේ? 18000ක් කොහොමද කියන්න ඕනේ ඒක උන්වහන්සේ දන්නවා. එකක් 21000 කරන්නත් දන්නවා 21000ක් එකකින් කියන්නත් දන්නවා. අපේ හාමුදුරනේ ਸਰවඥතා ඥානයක් කියන එක ඔබ වහන්සේ හිතනවද සෙල්ලම් කියලා? මේ දැන් බලන්න ඔබ වහන්සේ දැන් උන්වහන්සේත් එක නිකන් අමනාපුනම කොහොමද හාමුදුර නිවන් දකින්න ඔබ වහන්සේ සිගුරු දාගත්තේ ඒකට නෙමෙයිනේ. ඔබ වහන්සේ සිවුරු දාගත්තේ නිවෙන්නේ නැහැ සමගින් ඉන්න පහම්බරෝ කියලා අවවාදයක් දෙනවා. ඒතර කියනවා ධර්මානුකූල අවවාදයක් දුන්නා. ඒක විනයක් තමයි. අනුන් තරන්න එපාය, පෙලන්න එපාය. පාතිමොක්ක සංවරය. නැත්තම් අවතක්. බුදුහාඳුර එහෙම කියන අරුණාස එහෙම කියලා නෑ. ඇයි හාඳුර ඉතින් ඔබ වහන්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා ඇයි උන්වහන්සේට දන්නේ එහෙම කරන්න එපා හාඳුර ඉතින් පවුනේ. මොකද්ද ඒක? පාතිමොක්කේ සංවරයක්. ඒක පචිතවතක්, දුකුලවතක්. සංඝාදිශේෂයක්. හැබැයි ඒක සංඝාදිශේෂ කියන නමින් නෑ. අර ධර්මාවවාද තුල අර කින විනය ඔක්කොම තියෙනවා. එතකොට දැන් විනය දේශනා කළේ නැහැ කියලා කොහොමද කියන්නේ? මොකද ඔබ වහන්සේ නිකන් නිතරම වළඳගෙන අපේ හඳන එක වෙලා දෙවෙලා වළඳලා පාඩු වෙන මේ අවිලා වළඳන විකාල භෝජනා වේරමණි මේ කියන්නේ. හැබැයි කියන්නේ අපේ හඳනේ බඩගින්න වළඳන කවලා වළඳන දෙපො ඔබ වහන්සේ දැකලා අනික් කට්ටිය පිරිනවනේ ආම්රේම කරන්න එපා. විකාල භෝජනා වේර මේක විනයක්. හැබැයි විකාල භෝජනා වේරමණි සිකාපදං කියන නමින් නෑ ඒක. විනයක්. ඒක විනයක්. ඒ සම්පූර්ණ විනයක් දේශනා. ඒ වගේ තථාගතයන් වහන්සේලා සමහර ශාසනවල විනය පනවලා තියෙනවා. හැබැයි විනය හඳුනගන්න මේ මිනිස්සු දක්ෂ නැහැ. බලවට මිනිස්සු ඔක්කොම සිල්වත්ලු. සිල්වත් වෙන්න බෑනේ සීලයක් නැතුව. දැන් කාශ්‍යප බුද්ධ ශාසනය ගොඩාක් සිල්වත් නේ හඳුනගන්න. සිල්වත් උනේ කොහොමද සීලයක් නැතුව? ප්‍රශ්නයක් නේ. දුස්සීල වෙන්න එපාය. දැන් මම සිල්වත් නම් මම සිල්වත් උනේ කොහමද? සීලය තිබිච්ච නිසා. කොහොමද ඒක අර ධර්මයේ සීලයෙන් ඇවිල්ලා තියෙන්නේ? ධර්මයේ දේශනා කරනකොට සීලය නිකන් දේශනා වෙනවලු. සීලය දේශනා කරනකොට දන්නේ නැතුව අභිධර්මයේ දේශනා වෙනවලු. ඇයි? මේ ත්‍රිකාලයම එක කාලයක නිර්මාණය වෙලා තියෙන්නේ. අන්ත තුනම එකාන්තයකින් ලු ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කොතනින් ගත්තත් ඒක කියවෙනවා. කර්ණීයමෙත සූත්‍රය කවුද කියේ සූත්‍රය කියලා? ගේන්න මං විනය තියෙන ඔක්කොම ටික පෙන්වන්නම්. දුරසින් ඉන්න සත්තුන්ට අනුකම්පා කරන පාණාතිපාත වේරමණී සික්ඛාපද සමාදියාමි. ඉපදෙන සත්තු, ඉපදෙමින් ඉන්න සත්තු, පේන සත්තු, නොපෙන සත්තු මරන්න එපා. උන්ට අනුකම්පා කරන්න. ඒ කියන්නේ මොකද්ද? පාණාතිපාතා වේරමණ සික්ඛාපදං සමාදියාමි. ඒ ප්‍රාණය උදිර ගන්න එපා. ඒක විනාශ කරන්න එපා. ඉන්සා කර අදින්නා දාන වේරමණ සික්ඛාපදං සමාදියාමි. කර්ණිමෙත සූත්‍රෙම නෑ විනය සූත්‍රයක් තියෙන්නේ. අරක තුල අරක ගැප් කරලා තින්නේ. ඒ සූත්‍රේ රකින්න කෙනාට විනයත් රකින්න වෙනවා. රකින්න වෙනවා. එහෙනම් වෛරසෙත් පහළ වෙන එක නවත්තන්න එපා. ඉපදෙන සත්තුන්ට මෛත්‍රිය කරන්න ඕනේ. ඒක මහා කුසල සිතක්. ditthi samprayukta sasankarika maitri සිතක්. අභිධර්මයේ නැද්ද කර්ණීය මෙත්ත සූත්‍රය තියෙනවා. සම්පූර්ණ අභිධර්මය උනාසේ කැටි කරලා සූත්‍රකින් දේශනා කරනවා. කර්ණීය මෙත්ත සූත්‍රේ නම. කර්ණීය මෙත්ත සූත්‍රේ නම. හැබැයි අපට සූත්‍රයේ පේනවා ඒ හැම සිතුවිල්ලක් තුළම අභිධර්මයේ බුදුහාඳුර කියන බව අපිට පේන්නේ නැහැ. හැම ගාතාවෙන් ගාතාවට විනය දේශනා කරන ඒක අහු වෙන්නේ නැහැ. ඇයි අපට තියෙන්නේ පොල්ලෙන් ගානවා ගියොත්. ආ ඒක විනයක් සාමිනාස. එහෙමනේ අපි දන්නේ. අන පැලෙන්ඩ ගානවා මේකගත් ආවිනයක්. සාමිනාස ඇයි ඒක ගන්නෙ පවුනේ අනිත් අයගේ දේවල් නේ කරන්න එපා. එහෙම කිව්වම පිටන මේක අවවාද නෑ ඒක විනයක් අදින්නා දාන වේරමණී සික්ඛාපද මේ කියන්නේ අනුන්ගේ දේවල් ගන්න එපා අනුන්ගේ දේවල් පරිභෝජනය කරන්න එපා විනයක් මේ කියන්නේ හැබැයි අපට පේන්නේ මේ බුදුහාඳුර බගෑපත් ඉල්ලීමක් කරන්න සූත්‍ර අභිධර්මයේ මේක. ලෝභ සාගත ditthi සම්ප්‍රේත සිත ඇති කරගන්න එපා කියලා මේ කියන්නේ. අසංකාරික තණ්හා සිතක් ගැන මේ කියන්නේ. අපිට ඒක අහුවෙන්නේ ඇයි අපිට ඒක පේන්නේ බුදුහාඳුර අනුකම්පාවෙන් කිව්වා ගන්න එපා කියලා. ඒ නිසා මම ගන්න හාමුදුරුවෝ ඊට පස්සේ බුදුහාමර කිව්වනේ මට අනුන්ගේ කෙසෙල් ගෙඩි ගන්න එපා. ඉතින් සාංගික තමයි. ඉතින් හැමෝටම දෙන්න එපා. එහෙම ගන්න එපා කියලා මං එහෙඳ ගන්න. අදින්නා දාන කරන්න එපා කිව්වා. අද ඉඳලා මං අදින්නා දාන වේරමණී සික්ඛාපදං සරණ යනවා කියන එකේ කියන්නේ. එයා දන්නේ එයා විනය රකින්න බව. අසංකාරික ලෝභ සංප්‍රයුක්ත සිතක් මම ප්‍රතික්ෂේප කළා. එවැනි ලෝභ සිතක් මම නිර්මාණය කිරීමේ වැළකුණා. මේ අභිධර්මය මම පුහුණු වෙන්නේ. ඒක යාට පේන්නේ නැහැ. එයා කෙනෙක් ගෙසල් ගෙඩිය ගන්න එක නැවතුණා නෑ. මෙයා සසංකාරික සිතක් පිළිබඳ මේ කියන්නේ. ඒ අභිධර්මයක් එක එක ගැට පේන්නේ. ඒතකොට බුදුවරු දක්සලු විනය දේශනා නොකර විනය දේශනා කරන්න. බුදුවරු දක්සලු අභිධර්මයේ දේශනා නොකර අභිධර්මයේ දේශනා කරන්න. බුදුවරු දක්සලු 84000 එක සූත්‍රයකින් කියන්න බුදුරු දක්ෂල එක සූත්‍රයක් උපමා උපමේ එකතු කළා 84000 බවට පත් කරන්න ඒක සර්වඥතා ඥානෙට ගෝචර වෙන ප්‍රශ්නයක්. ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. වන්සේ මාව අවශ්‍යනවා. දුක හඳුනාගත් එකලු සැපක කියන්නෙම දුක හඳුනාගත්තාම සැපලු. ඇයි? ඒ දුක හඳුනාගත්තාට පස්සේ ඒ දුක යාට දැනෙන්නේ නැල්ලු. එතකොට සැප තිබිලා තින්නේ දුකේලු. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. බුදුහාමුදුර කියන ආනන්ද මේක කවුරු කෙනෙක් දැනගත්තොත් එයත් rahat වෙනවා. එයා rahat වෙනවා. අපිට දැන් තියෙන ප්‍රශ්නේ දුක හඳුනාගත්තට දුක හඳුනා ගැනීම තුළ සැප නිර්මාණය වෙනවා. ඒ ඒ දුක තුළම අපට සැප ලැබෙනවා කියන එක අපි හඳුනාගත්තේ නෑ. ඒ නිසා අපි පුදුජනයි. බුදුහාමුදුරේ ඒක දන්නවා. ඒ නිසා බුදුහාමුදුර කියන හැමතැනම දුක තියෙන. ඒකට බුදුහාමුදුර සන්තෝෂයෙන් ඉන්නේ කොහොමද? ඒතර බුදුහාමුදුරනේ දුක ලැබෙන්නේ නැත්තේ ඇයි? රාහත් කෙනෙකුට දුක ලැබෙන්නේ නැහැ නේද? ඒතකොට දුක දුක ලැබෙන්නේ නැති ක්‍රමය මොකද්ද? එයා දුක අඳුනාගත්ත නිසා එයා අඳුනාගත්ත දුකම එයාට සැපයක් වෙලා. ඒ සැපේ අපි අඳුනාගත්තේ. ඒ නිසා අපි දුක් විඳිනවා. ඒ නිසා පාන්දර බස් එක කියලා තියෙන්නේ. ඊට උදේ දාන කියලා දෙන්නේ. අසුවලයි එහෙම කළේ. අසුවලයි මෙහෙම කළේ. ඕන් අපි අඳුනාගත්තේ නැති නිසා ප්‍රශ්න. අඳුනාගත්තාම දුක අඳුනා ගැනීමම ඒ දුක තුල ලැබෙන සැපයක් ලියාට. අතීතය අනාගතය වර්තමානයේ කියන එක ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නෙම තියෙන නිසානේ. එහෙම එකක් නැත්නම් ඒක කියන්න බෑනේ. කියන්නේ ඔබ වහන්සේට ඒක තියෙනවා. මට නෑ. ඇයි මං කියන්නේ නෑනේ. මං අතීතය ගැන කල්පනා කරන්නෙත් නෑ. වර්තමානය ගැන ප්‍රශ්නයක්වත් නෑ. අනාගතය ගැන කොහොමද ප්‍රශ්නයක් නෑ. එතන මට නෑ. අතීතේ වර්තමානයේ අනාගතයේ නෑ නේද කියලා ආන්නෙම ඒක තියෙන නිසාමයි. නැත්තම් ඒක ආන්න විදියක් නෑනේ. නැති ප්‍රශ්නයක් ආන්න කියලා කිව්වම කොහොමද ආන්නේ? ඇහුවත් ඒක තියෙන ප්‍රශ්නයක්නේ. නැති ප්‍රශ්න කියන ඉතින් එක්කම මූණට මූණ බලන්නේ නයි. නැති ප්‍රශ්නයක් නේ ඒක කවුරුත් දන්නේ නැහනේ. කිව්වොත් දන්නවනේ ඒක තියෙන ප්‍රශ්නයක් වෙනවනේ. එහෙනම් නැති ප්‍රශ්නයක් ආන්න කිව්වම කවුරුත් කතා කරන්නේ කතා කරනවනේ ඒක නැති ප්‍රශ්නයක් නෙමෙයි ඒක තියෙන ප්‍රශ්නයක්. යාළුවෝ දැන් වාදිකේ දේශනා අහනවා බලනවා කල්පනා කරනවා. මේක අපිට වැටෙන්නේ නැත්නම් ප්‍රඥාවේ දෝෂයන්නේ. ප්‍රඥාව වැඩි කරගන්න මොකක් කරන්නේ තියෙන්නේ? ආනවා බලනවා කල්පනා කරනවා ඇයෙනවා ඇයෙනවා පේනවා හිතෙනවා ඕක ටික මාරු කරලා බලන්න එතකොට තමයි ප්‍රඥා පාළුවේ මම කවදාවත් අහලා නැහැ බලලා නැහැ කල්පනා කරලා නැහැ ඇහිලා තියෙනවා පෙනිලා තියෙනවා සිතිලා තියෙනවා ඒ නිසාලු මෙච්චර තේරෙන්නේ එකෙන් ඉල්ලලා ආගන්න ඉගෙන කරලා බලන්න කියන්න බෑ ඊටවට එන මං ආයි සිංහල ටිකක් ඉගෙන <laughs> ආනවා බලනවා කල්පනා කරනවා ඒ තුන් තැනකම පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා ඉන්න නිසා ප්‍රඥාව අවදි වෙන්නේ ප්‍රඥාව අවදි වෙන්නේ පුද්ගලයා නිරෝධ වුණොත් විතරයි ප්‍රඥාව කියලා කියන්නේ පුද්ගලයක් සත්වයක් නැති පුද්ගලයේ සත්වයක් නැති විශ්ව ධර්මතාවයක් පුද්ගලයේ සත්වයක් ඉන්න තාක්කල් විශ්ව ධර්මතාවයට අවු වෙන්නේ නැහැ ඒ නිසා තමයි කිසිම නාම රූපයකට බැඳෙන්නේ නැති කට්ටියට විතරක් මේක අවබෝධ වෙන්නේ. උන්ව අවබෝධයකින් දේශනා කරනවා නේද මිනිස්සු දහස් ගණන් පෑදෙනවා. පස්සේ ප්‍රත්‍ය ලැබිලා වාහන යාන අරගෙන ලොකු සේනාසන හදනවා නේද? පස්සේ බණ අහලා බලන්න. ඔක්කොම අවුල්. ඔක්කොම අයි. අර විශ්ව ධර්මතාවය දැන් ටැච්ෙන්නේ මතකෙන් අර දැනුමෙන් දේශනා කළාට අපිට තේරෙන මේ බණවල අවුල් තියෙනවා. ඇයි? අර ගලන එක ගලන්නේ. පුද්ගලයා සත්‍ය අයින් වුණාමලු ගලන්නේ. එහෙනම් නැවතේ උත්තරයට බණ එන්න ඕන මොකද කරන්නේ? තමන් සාන්තක සියල්ල අයින් වෙලා නැවත මොකවත් නැහැ කියන තැනට එන්න ඕනේ. ආවම ආයි අරක ගලනවා. එතකන් ඒක ගලන්නේ ආනවා බලනවා කල්පනා කරනවා. ප්‍රඥා පාළ වෙන්න මොනවද කරන්න ඕනේ? හැයෙනවා. පේනවා. හිතෙනවා. පුද්ගලයේ සත්‍යයක් නැහැ. එහෙනම් ඒක තමයි ප්‍රඥාව. ඒයි කර්ම හැදෙන්නේ නැහනේ. හැලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් ඒක නේද ප්‍රඥාවේ උච්ච. උච්ච මට්ටම උපරිමය. පේනවනම් පේන එකේ දිට්ඨිය උච්ච මට්ටම. හැයෙනවනම් හැයෙන එකේ උච්ච මට්ටම. දිට්ඨිය මේ සෝතේ උච්ච මට්ටම. අපි තාම උච්ච මට්ටමක නැහනේ. හානවා බලනවා කතා කරනවා හිතනවා. අපි තාම ඉන්නේ පුදුජන ස්වභාවය තුල. නාම රූප ස්වභාව තුල පුද්ගල සත්ව ස්වභාවය තුල අපි තාම නඩත්තු වෙනවා. නාම රූප තුල නඩත්තු වෙනවා. ඒ නිසා ප්‍රඥාව අපට දුරයි. අපට දුරයි. බන හැෙන්න ඕනේ. බන බලන්න ආනවා බලනවා නෙමේ. ඇහෙනවා පේනවා. හිතන්න හිතෙනවා නිකන් ඉන්නකොට හිතෙනවා. දැන් ඔබ වහන්සේ හිතන ඔක්කොම ඔබ වහන්සේ හිතලාද හිතන්නේ නිකන් හිතනවාද? නිකන් හිතනකොට ඔබ වහන්සේට මොනතරම් විවේකයක් තියෙනවද? අපි දෙනවා. එතකොට මේ කැල්සියම් පොටෑසියම් එකතු වෙලා මෙන්න මේ මේකක් වෙනවා පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේක මොකක්ද සමීකරණ. දැන් ඔබ වහන්සේ ඔළුවත් එක්ක අවුල්නේ බලන්න. කා කියනවනේ. මොකද ඇයි ඔලුවක කුමාවේ? හිතනවනේ. නිවීම කියන එක හිතන එකක් නෙමෙයි. හිතන එක දැනගන්න එක. හානෙක නෙමෙයි. හැයින එක හඳුනා ගන්න එක. බලන එක නෙමෙයි. පේන එක හඳුනා ගන්න එක. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තාම මේ මූලික සරල අර ප්‍රාථමික එක අපිට තේරිලා නැහැ. ඒ නිසානේ තාම අපි දුක අඳුනන්නේ. දුක අඳුනන්නේ ඇයි? දුක් විඳින නිසා. රාත්‍රී දුක අඳුරන්නේ ඇයි? දුක් විඳින්නේ නැහැ. ඉඳා අය අඳුරගත්තේ නැහැ. මිතුරයි අඳුරන්නේ මිතුරුකම අඳුරන නිසා ආ මගේ මිතුරයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මිතුරයි අඳුරනවා යා අපි තාම දුක හඳුනනවා ඇයි දුක් විඳිනවා අපි තාම දුක් විඳින කෙනාලු දුක හඳුනන්නේ මගේ ළඟ එක්කෙනෙක්ගෙම ප්‍රශ්නයක් ආවා ඔබ වහන්සේ මේ සසර දුකයිද කියලා මම කන්නේ නැහැ කියලා එයා ආවේ මට දුක කියන්න මම දැන් නවදිල්ලියේ ඉන්නේ එයා ආඳුරමක් නේ මම දැක්කම තාපසය කියලා එයාට පේනවනේ දැන් එයාට ඕනේ මොනවාරි පණිඩියක් කියන්නේ ඔබ වහන්සේ මේ නාම මේ ලෝකේ මොනවාරි දුක් දුකක් අඳුරනවා දුක් විඳිනවද මම කියන්නේ මම ලෝකේ කිසිම තැනකින් දුක් විඳින්නේ නැහැ ඊට පස්සේ ඇහුවා ඇයි කියලා හේතුව දුක් විඳින මම දුක හඳුනා ගන්න එපාය මම දුක හඳුනා ගන්නෑ ඒ නිසා මම දුක් විඳින්නේ ඔබ වහන්සේ දුක දුක් විඳිනවා ඇයි ඔබ වහන්සේ දුක හඳුනාගෙන තියෙන්නේ ඒ නිසා ඔබ වහන්සේට මේ පණිවිඩය අවශ්‍ය මට අවශ්‍ය නැහැ කියලා එයා කියන්න ආපු දාම මට කිව්වේ නැහැ අද අපි දුක හඳුනනවා. ඇයි? හැම නාම රූපයකම අපි දුක් විඳින නිසා. ඍෂිවරු දුක හඳුනන්නේ. ඇයි? කිසිම නාම රූපයකින් දුක් විඳින්නේ නැහැ. සන්තෝෂෙන් ඉන්න. ඒකට දුක කියන්න පුළුවන්ද? බන කියන්න ගියා කියන්නේ කළු ගලේ ඔළුව ගැව්වා වාගේ වැඩක් නැහැ. ඇයි? එයා අඳුරන්නේ නැති දුක එයාට හඳුන ගන්න දෙන්න විදියක් නැහැ. අපි ඔළුවෙන් එතකට බන කිව්වත් එයා අපි ගැන කම් පව් මේ මනුස්සයා විඳින දුක ඒකයි අර තියෙන දුක. එයාට දුක තේරෙන්නේ ඒ නිසා කිසිම බුදුගොරෙක් හිමාලයට වැඩලා ඍෂිවරුන්ට නිවන කියන්න ගියේ නැහැ. කිසිම ඍෂිවරයෙක් බුදුහාඳුර ළඟට ඇවිල්ලා දුක නිවා ගන්න මානකම ඉල්ලගත්තේත් නැහැ. ඇයි ඒගොල්ලෝ දුක් විඳින්නේ නැති නිසා. දුක් විඳින්නේ නැහැ දුක අඳුරන්නේ නැහැ කට්ටිය. මේ සමාජය තුළ ලෞකික ලෝකයේ තියෙන මිනිස්සුන්ට දුකයි කියනකොට හඬනවා. ඇයි? ඌ බැරි ගිලා ඉන්නේ. උට යන්නේන මන්න සසර දුකයි කියනකොට එක එක හඬන්න පටන් ගන්නයි. ඒ තරම් එක දැනිලා ඉන්න දුක් විඳිනවා ඒගොල්ලෝ. ඒ නිසා නිවන කියන්න හරි ලේසි. තථාගතයන් වහන්සේගේ දහම කැලෑවට ගිනොත් ඇකිලෙනවා. සමාජයට ගින විවෘත වෙනවා. බුදුහාමුදුරුවෝ කියන විවෘත කරන්නයි විවෘත කරනකොට බැබලෙනවා මේක. ඇයි? ඒ කට්ටියක දන්නවා. කැලෑවට ගියාම විවෘත කරන්න බෑ. ඇයි? ඒක ඒක කියන්න කෙනෙක් නැහැ නිසා ඒක ඇකිලෙනවා. සමාජයට තමයි මේක ගැළපෙන. සමාජයට තමයි මේක කියලා තියෙන්නේ. වෙන කාටවත් නෙමෙයි කියලා තියෙන්නේ. මිනිසුන්ට තමයි මේක දේශනා කළේ. සතුන්ට නෙමෙයි. රාතුන්ට නෙමෙයි ශාසනය තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ පුදුජනයට. අසත්පුරුෂයන්නේ නායට ආන්නත අසත්පුරුෂයන්ට තමයි මේ බණ මේ ශාසනය අයිති. අපට නෙමෙයි. අපට මොකද්ද දෙන අයිතිය? බුදුහාමුදුරුවෝ බුදුුණේ අසත්පුරුෂය වෙනුවෙන්. සත්පුරුෂය වෙනුවෙන් නෙමෙයි. කිසිම බුදුරෙක් සත්පුරුෂයන් වෙනුවෙන් පාරමී පුරන්නෙත් නැහැ. අසත්පුරුෂය ගොඩ දාන්නයි පාරමී පුරන්නේ. දුස්සීලියෝ මා එපා කරපු උන් වෙනුවෙන් තමයි සාරාංශක කල්පලස්ස දුක් විඳින්නේ. සාසනේ ඒගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරන්න අපිට නෙමෙයි. අපිට වැරදිලා. මේක අපේ හඳුන්නේ ලිපපත්තු කරලා පාත්‍රයේ තියලා වතුර දාලා වතුර රත් වෙනකොට ඉඟුරු දාන්න ඕනේ. ඒ ඉඟුරු හොඳට රත් වෙලා ඉඟුරු සුවඳ අර ඕමාලෙන් එනකොට තේකොළ ග්‍රෑම් 20ක් විතර දාන්න ඕනේ. කාට ලාවට ඇවිලා රන්වන් පාටයි දුඹුරු පාටයි මැච් වෙනකොට ටක් ගාලා බාන්න ඕනේ. මේක පෙරන්න ඕනේ. සීනි දාන්න ඕනේ. සීනි ගොඩාක් කාල් ගන්න එපා. කරවම් කරනකොට නිවෙනවා. ඒ නිසා වට හයක් අතක් මේව කරපු ගමන් දෙපාරක් විතර ඒට මෙට පෙරුවා ටක් ගාලා බෙදුවා. අර රස්නෙත් එක්ක ගියොත් තමයි ඒ රස එන්නේ කියලා. දැන් මේක කුකරි කෝසයක් නෙමෙයිනේ. දැන් ආධ්‍යාත්මික කමටම් පේනවද? තමන්ගේ කෙලස් නිරෝධ වෙන එක පේන්නෙත් නෑ. මේ කෙලස් ශක්තිමත් වෙන එක පේන්නෙත් නෑ. මේ ඔක්කොම ඉන්විසිබල්. පේන්නේ මොකවත් එහෙනම් ඒ කියන ක්‍රියාවලිය මම කියන පණිවිඩය තුලින් ඔබ වහන්සේ නිර්මාණය කරන්න ඕනේ. උන්වහන්සේ වඩන්න කියන මොකද්ද මේ වඩනවා කියන්නේ? වඩලා කල්පනා කරනවා. බටනුව කියන්නේ මොකවත් නෑ මොකවත් වඩන්න ඕනේ නෑ පිස්සු උන්වහන්සේට වඩපල්ල වඩපල්ල කෑ ගන්නවා යටි මම වඩන්නේ මට මේම බෑ මට ඕනේ නිකන් වාඩි වෙලා නිකන් බලාගෙන ඉන්න ඕනේ පරිසරයේදී ලස්සනට මං කැමති ඒක බලාගෙන ඉන්න නෙවෙනවා ඒක වෙන්න ඇති උන්වහන්සේ කිව්වේ හරියටම හරිනේ මේක වඩපල්ල කොහොමරි වඩපල්ල වඩබාම් නිවෙනවා නිවෙනවන එතකොට මේ ඒවා ඔක්කොම අත්හැරලා බල හරි එහෙනම් මේක තමයි වඩන්න කිව්ව ඕන් අවුනා ක්‍රමය. එතකොට එයා නිවෙන ක්‍රමයක් තියෙනවා මොකද්ද? අර මොකද්ද ඒක කරන එක කරන්න තු හිටියම නිවෙනවල. එතකොට එයාගේ වඩන ක්‍රමේ වාඩි වෙලා බලන් ඉන්න එක. අර එයා කියනවා මොකව කරන්න බෑ ආන්දුරන උන්නාන්සේ කියන දේවල් එහෙම මට ඇවිද ඇවිද ඕම චූන් එකක් අරගෙන ඉන්නකොට මම පුදුම දිනවා. එහෙනම් ඒ ඇවිදින සක්මනේ චූන් එක තමයි උන්නාන්සේගේ වඩන ක්‍රමේ. එතකොට මම කියලා තියෙන වෙන එකක්. දාදෙනේ කොට වඩන ක්‍රම 10ක් පහළ වෙලා තියෙන හැබැයි ඒ එකක්වත් දේශනාවේ නැහැ. හැබැයි මේක මතුවෙන්නේ මේක කිව්වමලු. මොකද්ද එකක් කියනවලු. හැබැයි රිසල්ට් එක වෙන එකක්ලු. රිසල්ට් එක වෙන එකක්ලු. ඒ රිසල්ට් එකෙන් එයාගේ අවබෝධයට සාපේක්ෂව වඩන ක්‍රම ඔබ වහන්සේලා තුලින් මතුවෙන බව මම දන්නවා. මතු කරගන්න බවක් දන්නවා. හැබැයි ඒක මතු වෙන්න ඒ ක්‍රමේ මතු වෙන්න මේ ටික කියන්න ඕනේ. ඒ නිසා තමයි යටිගිරියෙන් කෑගන්නේ. කිසිම දෙයක් අර කුකරි කෝස් එකක් වාගේ මෙන්න මේම ලුණු දාන්න සීනි දාන්න මේම තියන්න ලිපේ තියන්න කාල් ගන්න උතුරනකොට බන් එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවනම් බුදුවරු කියනවනේ මට කලින්. ඕම් ප්‍රායෝගික සූත්‍රය එක ප්‍රායෝගික පිටකය කියලා එකක් දේශනා කරන වටන ක්‍රම ටික. බුදුවරු දන්නෙත් නැහැ ඒක. කිසිම සූත්‍රයක වඩන ක්‍රමයක් කියලා නැහනේ. ඒ කියන්නේ බුදුවරුන්ටත් කියන්න බෑනේ. ඒතකොට මං කොහොමද කියන්නේ? ඒතර ඔබ වහන්සලා බුදුවරුන්ට බැරි එක මගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම ඔබ වහන්සලාව ගස් බඳලා තඩි පාන්න ඕනේ. ඔබ වහන්සලා බුදුවරු අඳුරන්නේ බෞද්ධ කමේ බුදුවරු අඳුරන්නේ ඔබ වහන්සලා. ඒතකොට බුදුවරු කියලා ඔබ වහන්සේ වෙන එකක් තමයි ඉතාලේ ඉඳලා. බුදුවරු කියලාත් නෑ. බුදුවරු ක්‍රමේ කියනවා අරක අපි තුලින් මතුවෙනවා. උදේ ඉඳලා රෑ වෙනකම් උන්වහන්සේ කියන ඉවසන්න කියලා අනේ මට නම් බෑ ඕ ඉවසන මලපන්න මම යන උදකලා වෙලා මං ඉනවා පාඩුවේ. එතකොට තරහ වෙන නෑ. ඒක තමයි උන්වහන්සේ උදේ ඉඳලා කෑ ගැව්වේ. අනුන්ගේ දේවල්ට ඇඟිලි ගන්න නැති පැත්තක කියව එක හරියනවා. ඒකද කිව්වේ. එතකොටලු යාට තේරෙන්නේ ඒක වෙන්න ඇති අර උදේ ඉඳලා ඉවසපල්ලා ඉවසපල්ලා කියලා එකක් දේශනා කළේ ඕක තමයි. පස්සේ තේරෙනවා ඒක. මට වඩා ප්‍රඥාවතුන් අනාගතේ පහළ වෙයි. ඒ උත්තමයි ඇවිල්ලා ඊටු ටික මගේ හොඳ දක්ෂ ශිෂ්‍යයෙක් හිටියා හිමාලේ තුන් වතාවක් විතර මට හිතුණා මේ යාගෙන් අවසර අරගෙන යාට වඳින්න. ඒ ප්‍රඥාව එච්චර සුපිරි. මම ජීවිතේට මගේ චරිතෙන්වත් ඒ ප්‍රඥාව මම දැකලා නැහැ. එච්චර සුපිරි. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. මම යාට කිව්වා එක දවසක් පොඩි අවුරුදු 14ක් විතරයි මං කිය ශිෂ්‍ය පුත්‍ර මේ ප්‍රශ්නේ හරි ගැඹුරුයි මේ ප්‍රශ්නේ හරි ගැඹුරුයි මට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත උත්මය අනාගතේ පහළ වෙනවා ඉන්නවා ලෝකේ ඒකම කෙනෙක් හම්බ වෙලා මේකට උත්තරේ ගන්න කිව්වම මට බිම වැතිරිලා නවවැඳුමක් ගන්න යන්න අවසර ගන්න කියලා මං හිතුවා. ගන්දලා කිව්වා ස්වාමිනේ එහෙනම් උත්තරේ දෙන්න මං ආන්න කැමතියි කියලා. මට එකපාරට මේ හරියට තේරුන්නේ මං නෑ මේ මට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ පහළ වෙනවා දැනටත් පහළ වෙලා ඉන්නවා එහෙම කෙනෙක් ගිහිල්ලා හම්බෙලා ඒකට උත්තරේ ගන්න කම ආයි නම වැදුවක් කරලා මම සායිනි උත්තරේ දෙන්න මං ආන්න කැමතියි මං මට තේරුන්නේ නෑ ඒ කාරණාව මට වඩා ප්‍රඥාවන්තයෝ ඉන්නවයි කියලා ඔබ වහන්සේ දැනගන්නේ ඒ ප්‍රඥාවන්ත ඔබ වහන්සේට වඩා ප්‍රඥාවයි කියලානේ. ඒතකොට ඒ ප්‍රඥාව අඳුරන නිසානේ ඔබ වහන්සේ දැනගත්තේ මට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඔබ වහන්සේට ඒ සමාන කෙනෙක් තමයි. මට වඩා ප්‍රඥාවන්තයෝ පහළ වෙලා මේකට උත්තරේ දෙනවයි කියලා කියන්නේ උත්තරේ ඔබ වහන්සේ දන්නවනේ දෙන උත්තරේ. එහෙනම් ඔබ වහන්සේ උත්තරේ දන්නවනේ. ඔබ වහන්සේ ළඟ තියෙනවනේ. ඇයි ඒ උත්තරේ ඔබ වහන්සේ දෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ දෙනවා කියන විශ්වාසය ඔබ වහන්සේට තියෙන්නේ දෙන උත්තරේ දන්න නිසානේ. උත්තරේ දන්නේ නැත්නම් ඔබ වහන්සේ කොහොමද ඒ උත්තරේ දෙන බව දන්නේ? මට එකපාරට කලන්තයක් වගේ මෙච්චර ප්‍රඥාවන්ත මේ ලෝකේ. සේ මම බැලුවේ කවුද කියලා. මේ භද්‍ර කලාපෙන් පස්සේ බුදු වෙන බෝධිසත්වය. බුද්ධත්වයේ පතන් එයා. ප්‍රඥා පාරමිතා වැඩි. ඒ ප්‍රඥාව මම ලෝකේ කිසිම කෙනෙක්ගෙන් දැකලා නැහැ. මම විශ්වයටපත් විශ්මයටපත් වුණා මේක අසාමාන්‍යයි. එයා මගෙන් විශ්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුව එක සාමාන්‍ය කියන්න සුදුසු නෑ ඒක. ඒක අවශ්‍ය නෑ. බලනකොට ඒ කාරණාව එයා දන්නවා. එයා දන්නවා. එයාට උවමනාව තියෙන්නේ ඔබ වහන්සේ මාව නිතරම සුළු කරලා හිටනවා. ශිෂ්‍යයෙක් වශයෙන් ඉඳන් නෑ ස්වාමීනි මම ඔබ වහන්සේ ඉතනට වඩා වෙනස් කෙනෙක්. ඔබ වහන්සේ සුළු කරලා ඉතල ඔබ වහන්සේට පෞසිද්ධ වෙනවා. ඒක යට අඟවන්න ඕනේ. එයා ඒකට කරපු එකම දේ තමයි ඒ විශ්වය පිළිබඳ තියෙන අභිරහස් ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. මොකනේ මට වඩා ශ්‍රේෂ්ඨ උත්මයෝ පහළ වෙනවා. මට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තය මේ ලෝකේ ඉන්නවා. එහෙම කෙනෙක් ළඟට ගිහලා අහන්න ඒ කටි උත්තර දෙයි. ඔබ යන්න අවවැඳුමක් වඳිනවා මට. මං ඉතින් මේ යන්න අවසර ගන්න එක නෑ. එහෙනම් ස්වාමීන් වහන්සේ කාරණාව කියන්න මම ආන්න කැමති. ඉතින් මම ආගන්නනේ කිව්වේ. ඒතර මගෙන් මම කියන්නේ තේරුණා ඔයාට. මට වඩා ශ්‍රේෂ්ඨ උත්මය පහළ වෙනවා. මට වඩා ශ්‍රේෂ්ඨ උත්මය ඉන්නවා ලෝකේ. අන්න එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා ආන්න කිම ආයිනාව වැඳුමක් ගන්න. මේක සංකීර්ණයිනේ. එහෙනම් ස්වාමීන් කියන්න මම ආන්න කැමති. මම මට තේරුණා මොකද්ද වගේ මේ ඇසරීම. ස්වාමීනි ඔබ වහන්සේට වඩා ප්‍රඥාවන්තයෝ ඉන්නවායි කියලා ඔබ වහන්සේ දැනගත්තේ ඔබ වහන්සේට වඩා ප්‍රඥාවේ මේ මෙන්න මෙන්න මෙන්න දේවල් ඒගොල්ලෝ වෙනස්. මේ මේ දේවල් ඒගොල්ලන්ට තේරෙනවා. එතකොට ඔබ වහන්සේ අඳුනගන්නේ මට වඩා ශ්‍රේෂ්ඨයි කියන මේ මේ කාරණාවල. ඒ කියන්නේ ඒ කාරණා ඔබ වහන්සේ දන්නවනේ. නැත්නම් අඳුනගන්න බෑනේ. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ප්‍රඥාව වෙනස් නෑ. ඔබ වහන්සේත් ඒ ප්‍රඥාවට සමානයි. මට වඩා ශ්‍රේෂ්ඨ උත්මෙක් ඒකට උත්තර දෙයි කියන්නේ දෙන උත්තර ඔබ වහන්සේ දන්නවනේ. ඒ නිසානේ උත්තර දෙයි කියලා කියන්නේ. එහෙනම් ඒ උත්තරේ දන්නවනේ ඇයි ඔබ වහන්සේනෝ කියන්නේ. ඒ උත්තරේ කියන්න මම ආන්න කැමතියි. කොහොමද මේ මේ අවබෝධය බලන්නකො. ඒක අපිට හිතා ගන්න බෑනේ. පස්සේ බලනකොට බුදු බව පතන කෙනෙක්. පඤ්ඤා පාරමිතාව ගොඩාක් පිරීලා. අනිත් පාරමිතා අඩුයි. පඤ්ඤා පාරමිතාව වැඩි. දාහනේම ලැබෙන්නේ නැහැ යාට. හරියට වෙන කට්ටියකින් තමයි එයාට හම්බෙන්නේ පස් පස් පස් පාරක් විතර පින්දපාති ගියොත් දෙපාරක් විතර හම්බෙන අනිත් පාරවල අඩුයි අනිත් එයා කරලා තියෙන හැම භවෙම ඉපදිලා ප්‍රඥා පාරමිතා තමයි වඩලා තියෙන්නේ විදර්ශනාවමයි වඩලා තියෙන්නේ ඒක උතුරනවා අනිත් ඒවා අඩුයි කවදාරි දවසක අවශ්‍යතාවයක් වුණා ස්වාමීන් වහන්සේ මට කියන්න ස්වාමීනි මේ මොහොතේ ඉස්රායල් බාගෙන මම වඩින්නම් එයාගේ අවශ්‍යතාවයක් නැහැ මම hina වුණා. hina වුණාම එයාටත් hina ගියා. එයාගේ උදව් මම පතනවා කියන්නේ මට මේක කරන්න බෑ. කරන්න බැරි එකක් මම අත ගන්නෑ. බෝලේ මට හම්බ වුණොත් මම ගෝල් එකට ගිහලා ගහන්න බැරි නම් මම මම මැච් එකෙන් එළියට යනවා. මොකටද මම නිකන් අරගෙන එක ඒට මෙට දූදු වෙන්නේ. මට ගහන්න බැරි ගෝල් එකක් මම උත්සාහ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අයිනා මම කතා කරන්නම් කියලා කියන්නේ ඒ ගමන යන්න මම සුදුසු නැහැ. ඒ උදව් ගන්නවා කියන්නේ මට ඒක කරන්න බෑ කියන එක නෙමෙයි. මොකටද එහෙම ඉල්ලන්නේ? අවශ්‍ය නැහැ. මම ඉනාවක් විතරයි උනේ. මම වචනයක්වත් කියන්නේ එයාත් ඉනවන එයාටත් ඒක තේරෙනවා. කරන්න පුළුවන් දේ විතරයි අපි කරන්න ඕනේ. බැරි දේ නොකර ඉන්න ඕනේ. ඒකනේ අපේ ප්‍රතිපත්ති විදිහට තපත්න මට මේක පුළුවන් කරනවා. බෑ එහෙනම් නොකර ඉන්න ඕනේ. නිකන් தත්ත්වෙත් ඉවරනේ. එහෙනම් මේක කරන්න පුළුවන්. එහෙනම් උදව් අවශ්‍ය නැහැ. කරන්න බැරි නම් මම ඒක කරන්න කරන කෙනෙකුට දීලා නිකන් ඉන්නවා. ඒක තමයි ප්‍රතිපත්තිය. එයා ගොඩාක් කැමති මගේ චරිතයට. හැබැයි මම ගොඩාක් ගරු කරනවා එයාගේ චරිතයට. මම ගොඩාක් ආස එයාට නෙමෙයි. එයාගේ ප්‍රඥාවට. එයා දකින්නේ මා අමුතුම විදිය. ඒ ලකි දකින සුන්දරත්වයට බඩගිනි හැදෙන්නේ. ගොඩාක් බඩගින්න ඉන්නකොට ඇත්තේ කතා කළා මෙයා මොනවාරි කාරණාවක් කියවම බඩගිනි අමතක වෙනවා. ඒ සතුටට ඒ ධර්ම කාරණාවට බඩගිනි නැතුව යනවා. හරි ශ්‍රේෂ්ඨයි. ඒ ඒ අයවත් මම දාලා ආවා. ඔබ වහන්සේලා නිසා. ඔබ වහන්සේලාට මේ පණිවිඩය කියන්න ඕන නිසා. ඒ පරිත්‍යාගයේ සෙල්ලම් එකක් නෙමෙයි මේ කැපවීම. මම උඩට වෙලා නිකං කුටියක නිකං ගල්තලාව කිටියත්. ඒම ඉන්න පරිත්‍යාගයක්. අපේ හඳනේ අමිලයි. මිලක් නැහැ ලෝකේ. එච්චර ලොකු පරිත්‍යාගයක් මම කරලා තියෙනවා. මගේ ජීවිතේ එකම එක වතාවයිලු මේ අර අත්තරින්ද ටිකක් මම කල්පනා කළා. ඉස්සරහවල් බහන්න ඕනේ. අර කුඩුම්බිය උඩ තියෙන එක ගැලවුවම දරස් කළා ඔක්කොම කඩම් වැටුණා. දැන් සැලුන් එකෙන් කපන්න යන්නේ. කපන්න එනකොට මම ඕම කළා. අතවම ඉස්සුවා. ඊට පස්සේ යාට තේරෙන නවත්තන්න කියලා. විනාඩියක් විතර තියා. ඒ විනාඩියක් ඉන්නකොට මට තේරුණා මේ මේ ඉසකෙස් කපන්න යනවා මේ විනාඩියක් අර මේක තිවිච්චාලේ. ආ විනාඩියක් මේක ඔළුවේ තිවිච්චාලේ. ඒ තරම් ඒක කැපුවේ ඇයි? ඔබ වහන්සේලා නිසා. නැත්නම් 10 අඟුල නෙමෙයි මං 12 අඟුලට නෑ අහුවෙන්නේ. ඒක කැපිය ඔබ වහන්සලා නිසා. අදටත් වැවෙන්න දැන් නැතුව දවස් දෙකෙන් තුනේ මම ඉස බහන්නේ ඔබ වහන්සලා නිසා. ඒක මගේ පරිත්‍යාගයක්. ඒ කැපවීමක්. ඒක දකින්න. ඒ ජීවිතයටත් මේ ජීවිතයටත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ ගත කරපු ජීවිතයේ සුන්දරත්වය, ඒ විවේකය හිතා ගන්න බෑ. මේ අවිවේකයි. ඒ අවිවේකේ දරාගෙන මම මේකත් එක්ක ඉන්නේ ඇයි? ඔබ වහන්සේලා නිසා. මේ ශාසනය නිසා. බුදුහාඳුරෝ ජීවමානව හිටියනම් දැනටමත් උන්වහන්සේ කියයි ආයුෂ්මතු වෙන මොකවත් කරන්න ඕන මේ ටික ඇති කියලා. වෙන මොකවත් කරන්න කාට දේශනා කරන්න ඕනේ ඒ ටික ඇති. එච්චර ලොකු පරිත්‍යාගයක් මම කරලා තිනවා. අදටත් මම මගේ රට ගැන මං හිතන්නේ මේක මගේ දේශය මේක තමයි මගේ ශාසනය ඔබ වහන්සේලා තමයි මගේ පවුල, මගේ නිවස. මං ඉන්නේ මගේ නිවසේ. මේ මේ ඉතහදාගෙන ඉන්නේ. ඒක මොනතරම් පරිත්‍යාගයක්ද? ieval දොරවල් ඒ කට්ටිය කිසිම දෙයක් මම නඩත්තු කරන්න. ඔක්කොම අත්හැරි ඔබ වහන්සේලා නිසා නෙමෙයිද? නැත්තම් මොකද්ද මට තියෙන උවමනා මේ වගේ දුෂ්කර ජීවිතයක ඉන්න? ඔබ වහන්සේලා නිසා. ඒ පරිත්‍යාගය ගැන ඉතුවත් ඇති වෙන මොකවත් අවශ්‍ය නැහැ රහත් වෙන්න. මම බලාපොරොත්තු වෙන්නේ කම්පා නොවන සිතක්. ඔය සිත නිවන් දක්කන්න බෑ. කම්පාවට මේ අනිත්‍ය විලාවේ එල්ලුණාද කියලා සංවේදින. නිවන් දැකීම හාමුදුරුවෝ කියන්නේ කළු ගල වාගේ. එහෙමයි මේ සතුරේ මේ කළු ගලෙන් කෑල්ල කඩලා ගත්තාම ඒකත් කළු ගලක් තමයි. මේ සංවේදීභාවය නම් නිවන් දක්කන්න බෑ. ස්වාමීන් වහන්සේ හදාගන්න. සංවේදී වෙන්න එපා. මොකටද සංවේදී? සංවේදී වෙනවා කියන්නේම එයා නාම රූප වලට අවු වෙනවා කියන එක තමයි. මගේ අම්මා නැති වෙලා හිටියත් මම ළඟින් යනවා. මම පින්ඩපාත යනවා. මට අවුලක් නැහැ. ඇයි කියලා කිව්වොත් මේ ලෝකේ අටලෝ දාමුට කම්පා වෙන්න බෑ අපි. කම්පා වෙන්න අවශ්‍ය නැහැ. මේ කම්පාව හදාගන්න ඔබ වහන්සේ මාර්ගඵලයකටපත් වෙන්නේ නැත්තේ මේ සංවේදී නිසා. සුනාමියක් එනවා කිව්වම ඔබ වහන්සේ කලබල වෙනවා පාතරට බලපානවා. ඒ සංවේගය හදන්න ශ්‍රේෂ්ඨයි. ඒ අදහස ශ්‍රේෂ්ඨයි. ඒක හැමෝටම ඒ ඒ ශාසනය කර්මයට සාපේක්ෂව සිද්ධ වෙයි. අපට පුළුවන් විදියට අපි ඒ කටයුත්ත කරමු. අපිට මේක කරන්න ඕනේ කියලා වුමනාවක් නැහැ. ඒ හැයට දුක දැනෙනවනම් ඒ හැය නිවෙනවා. කිසිම කෙනෙක් අපි නිවන්නේ අපේ පණිවිඩය කියනවා ඒ හැයට තේරෙනවනම් මේක හරි කියලා ඒගොල්ලෝ පුරුදු කරයි. ඒ හැයට අවශ්‍ය නම් නිවෙන්නේ ඒ හැය නිවෙයි. ඒ නිවීමට අයිතිකාරය අපිද නැහැ. රාතන් වහන්සේලාට අයිතිවාසිකම් කියලා ඔප්පු ලියන්නේ නැහැ නේ කිසිම කෙනෙක්ගේ නිවීමක් අපට අයිති නැහැ. ඒ අය නිවුනේ ඒ අයගේ දක්ෂකම. ඒක මට ලොකු දුකක්. මගේ ශ්‍රාවකෙක් මෙච්චර සංවේදී වෙන්නේ ඇයි කියලා. ශල් සතුටකින් මම අනිත් අයටත් මම කියලා තන බැරි වෙලාවත් මම ජීවමානව නැත්තම් සිවුරෙන් එතුව කන්දෙන් රෝල් කරා. පාදේ පින්ඩ පාත කරන වැඩ ටී කරගෙන යන්න අපේ ආචාර්යන් වහන්සේ ජීවිතයටපත් වුණා ජීවතුන් අතර නෑ. අනේ අපට මාත් ඒ වගේ නිතන්න අවශ්‍ය නෑ. මාව තැම්පත් කළා හඬ වැළපෙන්න ආදානෙට ආදානය කර නැයි අපරාධනේ දර ඒවා ගිලම්පස වලට තියාගන්න. රෝල් කරලා දාලා වට්ටි කන්න. අන්න ඒ සිතයි මම බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රාවකෙකගේ මම බලාපොරොත්තු වෙන්නේ සංවේදී නොවන සිතක්. රාහත් වෙන්නේ ඒ අය. සංවේදී අය රාහත් වෙන්නේ නැහැ ආනන්දම් රයි රාහත්ුන් නැත්තේ. ওই ප්‍රශ්නෙමනේ භාග්‍යතුන් වහන්සේ පැන් ටික. ඕ මොහුනම් රාත් වෙන්නේ මේ භවයේ. මම යන්න ඕනේ අවස්ථා ගමන්. පැන් ටික දෙන්නක භාග්‍යතුන් වහන්සේ අල්පැන්ද උණු පැන්ද? ආනන්ද උණු පැන්. උණු වැඩියෙන්ද අඩුවෙන්ද? අඩුවෙන්. ඇල්පැන් ටික මිශ්‍ර කරන්න දෙපාද? ආනන්ද වතුර එපා. <laughs> මේක සංවේදීන වතුර නෙමෙයි. අපරාධේ කැස්සාවේ. කැස්ස ආපහු එන්න එපා. බුදුහාමුදුරුවෝ අදිස්ථාන කරයි. මේ අකාගේ ප්‍රශ්නේ ඊට වඩා වරපතලයි. ඕම් බුදුහාමුදුරණ දීච්ච ප්‍රශ්නේ. අර සංවේදී වැඩි නිසා කැස්සට වතුර දෙන්න නෙමෙයි. අරක ඊතන ඕනට ඩයිතනවා. හිතනවා. ඒ සංවේදී සබුදාන්දරන්න ඕක රාත් කරන්න බෑ. බුදුහාමුදුර කවදාවත් ආනන්දාමුදුර රාත් කරන්න උත්සාහ කළාද? ඇයි? බුදුහාමුදුර දන්න බුදුහාමුදුර බැරි ගේනවා. බුදුහාමුදුර එච්චරයි කතා කරන බබා භාග්‍යවන්ත සමාන්සියෙන්. ඉමින් කතා කරන බුදුහාඳුනේ ඉමින් කතා කරනකොට ඔබ වහන්සේ ගොඩක් කල්පනා කරනවා. කල්පනා කරන්න තෝ කොහොමද බෑ. ආනන්ද මේක කරන්න බෑ. සංවේදී වැඩි. ඔබ වහන්සේ rahat වුණොත් ඇත්තට මම සන්තෝෂ වෙන්නේ ඒ rahat උනේ ඔබ වහන්සේනේ. එතකොට ඔබ වහන්සේ තමයි සතුට වෙන්න ඕනේ. ඔබ වහන්සේ rahat නොවුනොත් මම දුක් වෙන්නේ නැහැ. ඇයි rahat නොවුනේ මම නෙමෙයිනේ ඔබ වහන්සේනේ. එතකොට දුක් වෙන්නත් ඕනේ ඔබ වහන්සේ. එතකොට දුක සැප කාගේද? මගේ. මම තාම ඔබ වහන්සේ මගේ සැබෑ ස්වરૂපය දැක්කේ නැහැ. මට ලෝකෙ කිසිම කෙනෙක් කොරොත්තු දෙන්නේ නැති ඒ නිසා. කිසිම කෙනෙක් මම නඩත්තු කරන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක මම බැඳීම් ඇති කරන්නේ බැඳීමක් තිබුණොත් ඒ ශිෂ්‍යය යුතුයකම් කරන්න ඕනේ එච්චරයි. ඔබ වහන්සේගේ රාත්බෝධියේ වගකීම ඔබ වහන්සේටයි තියෙන්නේ. ඒක ඔබ වහන්සේමයි ඒ වගකීම දරන්න ඕනේ මම දරන්නේ ලෝකේ මට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තරම හම්බෙලා තින මගේ ගුරුවරු. නිකන් නිකාර නියපොත කපනවා වගේ නිකන් අත්හැරලා දානවා. ලෝකේ එහෙම තමයි. එහෙම නැත්තම් මේ ගමන එන්නේ කොහමද හඳුරු? කිසිම මොහතක කම්පා වෙන්න බෑ. එහෙම වෙනවා නම් එයා ඒ ගමනට සුදුසු නෑ. ආර්ය ගමනක් එයාට අයිති නෑ. එයා යන්නේ වෙන ගමන. කම්පා වෙන්නේ නෑ. සීයා මරන්න ළඟ ඔක්කොම අඬනවා. දරා ගන්න බෑ මම එතනදී බලන්නේ. අර ඒක මාමා කෙනෙක් ඉන්න බලන්නකො මුට මෙච්චර දුකම් කරලා කිසිම නැහැ මු නිකන් ඉන්න. ඇයි පුතා දුක නැද්ද කියලා මම කියන්නේ නැහැ කියලා. ඇයි? ඉතින් සීයා මැරෙනකොට මම කලින් දන්නෝනේ. ඒක ඔයගොල්ලෝ දන්නේ දන්නේ. සීයා ඕම ඇඟිල්ලෙන් කරනවා. ඌ දන්නවා කතන්දරේ. මැරෙනවා කලින් දන්නවා. ඉතින් මොකටද දන්නේ? ගැසිකිලි ගැසිකිලි හේදුවා පුංචි කාලේ බලාගත්ත. ඔව් ඉතින් ඒක යුතුයකමක්. දෙයාගේ මුණුමුරාන යා කරන්න එපා. දෙයාගේ කොටස තමයි කළේ. එයාගේ කොටස තමයි කළේ. මට යුතුයකම් කරන්න කියලා 100 ඉපදුන්නේ නැහනේ. 100 ඉපදුනේ මට යුතුයකම් කරන්න. ඒතන ඒ කොටස තමයි කරලා තියෙන්නේ. කම්පා වෙන්න දෙයක් නැහැ. විශ්ව ගණ දෙනවා. ඒක ධර්මතාවය. අදටත් කම්පා නැහැ. බැඳෙන්න බෑ. උඩ පොඩි කට්ටිය ඔක්කොම ඉන්නවනේ පොඩි පොඩි ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලෝ ඉතාලින මම ගොඩාක් ඒගොල්ලන්ට ආදරේ කියලා. සමහර වෙලාවට වැරදෙනකොට ඒ කට්ටියට කලන්තය දෙනවා. හරි අමාරුයි කියලා හිතෙනවා. ඇයි? ඒ හවවා දෙච්චර සැර. එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒගොල්ලොයි මට බැඳිලා ඉන්නේ. අබමල් රේණුවක මම බැඳිලා නැහැ. දෙමව්පියන්ට කතා කරේ ඒ වෙලේම පන්සිල් දුන්න ගෙදර යවුවා. උරතල් නැහැ. එතකොට තමයි ඒගොල්ලෝ දන්නේ සෙල්ලම් නැහැ උන්වහන්සේ අපට අවු වෙලා නැහැ. අපි උන්වහන්සේට අවු වෙලා ඉන්නේ. මේ ලෝකේ නිවනට යම් කිසි කෙනෙක් යොමු වෙනවා නම් එයා එහෙම ඉන්න ඕනේ. මොකටද 10 කියන නඩත්තු කරන්නේ? මොකටද මේ සල්ලි අපි නඩත්තු කරන්නේ? දායකයාට ප්‍රශ්නයක් නිසානේ ඌ ගෙනල්ලා දෙන්නේ. එතකොට ඒක උරතල් කරන්නේ ඇයි? ඒ ප්‍රශ්නේ උරතල් කරන්නේ ඇයි? ඒ එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ ඇයි? අවශ්‍ය නැහැ. එයාට ප්‍රශ්නයක් නැත එයා තියාගන්නවනේ. එයාට ප්‍රශ්නයක් නිසානේ දෙන්නේ. එයාට ස්තුති කරන්නේ ඇයි? එයාට මයික් එකකින් ಗುಣ කියන්නේ ඇයි? එයා ප්‍රශ්නයක් නෙමෙයි දීලා තින්නේ. එයාට සාප කරන්න එපායි. දොස් කියන්න එපායි. එයා ප්‍රශ්නයක් මේ ගෙනල්ලා දෙන්නේ. ප්‍රශ්නයක් ගෙනල්ලා දෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ අපිට. දැන් නිකන් කුටියේ ඉන්නකොට ඔබ වහන්සේට තීන්ත ගන්න හිතෙනවද? රුපියල් 2000 කම්බලප් එකකින් දුන්න ගම ඔබ වහන්සේ එමල්සන් වෙදගාඩ් ගන්න ඕනේ අම්රයි. ඒතර උ 2000ක් නෙමෙයි දීලා තියෙන්නේ ප්‍රශ්නයක් නේ දීලා තියෙන්නේ ඔබ වහන්සේට. හැබැයි උට ಗುಣ කියන ඒ මාත්‍යා 511 අතර පූජා කරලා මහා විශාල පුණ්‍ය කර්මයක් කරලා මට උල තිබ්බා කියලා ඒක කියන්න එපා. ඒක හම්බෙච්ච වෙලේ ඉඳලා මට පණින්න හිතෙනවා. මට සිවුරු මහන්න හිතෙනවා මට තීන්ද ගන්න හිතෙනවා මූ මට දෙයි ගැපුවා ඒක කියන්නේ ඒක කියන්නේ අර දෙදා ගත්ත වෙලේ ඉඳලා ඔළුව හවුල් වෙලා ඕනියම කරලා ගින් තියෙන්නේ ඒක පේන්නේ තාපසයට ඒවයි පේන්න ඕනේ. ඒක පේන්නේ අනිත් ඔක්කොම පේනවා. ඔක්කොම පේනවා. පාරමී වැඩි කියලා විතරයි දැනෙන්නේ. හේතුව සාමාන්‍යයෙන් පාරමී පුරාගෙන යන කට්ටිය අනිත් අයගේ පාරමිය අඩු වෙලා තිබුණොත් උතුම් කොටනේ සලකන්නේ. කාශ්‍යප බුදුහාමුදුරුව කවදාකවත් ගෞතම බුදුහාමුදුරන නිඳා කළේ නැහනේ. ශ්‍රේෂ්ඨ උත්තමේ මහා බල සම්පන්න පාරමී පුරන කෙනෙක්. එහෙමනේ කියන්නේ. කවදාකවත් අඩු කරන්නේ නැහැ. එතකොට ගෞතම බුදුහාමුදුරුව කවදාවත් ඊළඟ බුදුහාමුදුරන්ට නිඳා කරන්නේ නැහනේ. ඒක ඒකට හේතුව තමයි ඒ ඒ අයගේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. Tamanට වඩා අනිත් අය ශ්‍රේෂ්ඨයි කියලා හිතන. ඒ නිසාලු උන්වහන්සේලා ශ්‍රේෂ්ඨ වෙන්නේ. දැන් උන්වහන්සේ එච්චර ශ්‍රේෂ්ඨයි, එච්චර ප්‍රඥාවන්තයි. ඇයි මගේ ළඟ ශිෂ්‍යභාවය තියෙන්නේ? ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රඥාවට තේරෙනවනේ මට වඩා මේ උන්වහන්සේගේ වැඩි කියලා. ඒක ගන්නනේ හිටියේ. එහෙනම් ඒ ඉන්න නිසාම ඔප්පු වෙනවා අඩුයි කියලා. නමුත් ඒ කමඨාන් දෙන කෙනාගේ ශ්‍රේෂ්ඨත්වය මට වඩා මෙයා උතුම් කියලා ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසා කිරීම තුලින් තමයි අරයට වඩා ගුරුවරයා ශ්‍රේෂ්ඨයි කියන එක ඔප්පු වෙන්නේ. නිඳා කරනවා නම් අපහාස කරනවා එලා දකින්නවා නම් ඒ ප්‍රඥාව මැඩලන්න උත්සාහ කරනවා නම් එයා ශ්‍රේෂ්ඨ නැහැ කියන තැනටපත් වෙනවා මට වඩා උතුම් මට වඩා ශ්‍රේෂ්ඨයි කියන මානසිකත්වයේ තුලම අර ශිෂ්‍යයාගේ ගුරුවරයා වෙන්න මෙයා සුදුසුකම් ලබලා ඒකෙන් එයා තේරුම් ගන්නවා මෙයා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මෙයා මට වඩා ඒ නිසාම අර මහා ප්‍රඥාවන්තයා අරයාගෙන් කමටන් ගන්නවා ගුරු තනතුරේ ඉඳලා මට වඳින්න තරම ශ්‍රේෂ්ඨ වෙනවා කියන්නේ මෙතනින් යාට ගුරුවරයෙක් නෑ මට මෙයා තමයි ගුරුවරයා කියලා යාට දැනෙනවා. ඒ නිසා අරයා උතුම් වෙනවා. කන්‍යා දේශනා කරන කාලේ ගොඩාක් මේ වගේ දේවල් කියන්නේ. වාඩි වෙලා මාස ගණන් කල්පනා කරන්න පොඩි වාක්‍යයක්. මාස ගණන් කල්පනා කරන්න. ඒත් තේරෙන්නේ නෑ. ඒවා දාර්ශනිකත්වයේ වැඩි. වචන සරලයි. වචන දන්නවා තේරම හිතන්න බෑ අපට. ඒක හිතන්න ඒක එන්නේ ඔළුවට. තවත් ප්‍රඥාවන්තයෙක්ම මුණ ගැහුණාමලු ඒක ගොඩක් ගලන්නේ. එහෙනම් ඉදිරි කාලේ ඒ ප්‍රඥාවන්තය ඇවිල්ලා ඒ ප්‍රඥා ප්‍රශ්න අහනකොට ප්‍රඥා දේශන අවදි වෙනවා. ඊට පස්සේ ඒ හැයට දේශනා කරනකොට ලෝකෙට ඒක ලැබෙනවා. දැන් ගොඩක් දුස්සීල්ලායනේ එන්නේ. එතකොට ඒ අයගේ සිල් හදන්න සිල් දේශනා තමයි අවදි වෙන්නේ. දැන් සිල් දේශනා අවදි වෙන්නේ. ඇයි අපිට මුණ ගැහෙන්නේ ඔක්කොම මේ දුස්සීල්ලාය. පන්සිල්වත් රකින්න බැරි කට්ටියනේ. එතකොට ඒ කට්ටියට සිල් දෙන්න ඕනේ. සිල් දේශනා අවදි වෙනවා 100 ගානට. හැම පැත්තෙම සිල් දේශනාමයි එන්නේ. විනය දේශනා, සීල දේශනා තමයි. පඤ්ඤාව උතුම් පාළ වෙලා ඒ අය ප්‍රශ්න අහනකොට පඤ්ඤාව අවදි වෙනවා. එතකොට පඤ්ඤා දේශනා ගලන්න පටන් ගන්නවා. තවත් අවුරුද්දක් අවුරුද්ද පණින්න ඕනේ. තව අවුරුද්දක් විතර පණින්න. කාලේ එතකොට ගොඩාක් ප්‍රඥාවට ගෝචර වෙනවා. අනිත් අතින් කට අරගෙන දැන් දන්නේ මොකද්ද එකක් කියනවා උනාසේ සිංහල නම් තමයි 500 පාරක්වත් ආනුනේ. කලින් විනය දේශනත් මම සිල් දේශනත් 20 පාරක් විතර ආනවනේ. එහෙනම් මේක 500 පාරක් ඇහුවාම තමයි මතකෙට ඉන්නේ. එතකොට උන්වහන්සේට මම කියලා තියෙන 550 ජාතකය. <laughs> දැන් හැමෝටම කියලා තියෙන ප්‍රඥා දේශන උන්වහන්සේට ඇවිල්ලා තියෙන 550යි. 500 වතාවක් ඇහුනමුලු ඒක තේරෙන්නේ. වරන්න ඔය 550 ජාතක උනා කියේවා. එහෙම වෙනවා. බන හාන්න එකක් ගත්තට වැඩක් නැහැ. ඒක ඒක ඕන් කරන්න වෙලාවක් නෑ. පැය 16ක් 18ක් මම ධර්ම අතරින්. මේ කාලේ ඕන් කරන්නේ කොයි වෙලාවටද කියන්නේ? මහන්සිලා අමාරුවෙන් ගිහලා ඇඳට වැටෙනකොට ඔබ අන්දට ඒක ඕන් කරලා ආන්න වෙලාවක් තියෙනවා. දුන්නොත් දැන් තමයි. ඒ කාලේ කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි වල වැඩක් නැහැ. ඇයි? අද ඒක ආලා පැයක් නාස්ති කරනකොට ඇවිල්ලා බලනකොට ඊට වඩා ගැඹුරු එකක් තව එකක් ඇවිල්ලා. අපරාධ මේ කාලා කාලේ කෑවේ මේක ආන්න තිබුණා නේ කියලා කම්පන. ඒ ඒක දාලා බිම දාලා පොඩි කරනවා. මේක නිසා තමයි මට මේක ආන්න බැරි වුනේ කියලා. එයා ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොතෙන් මොත හලුත්. පැයෙන් පැයෙන් හලුත්. ඊයට වඩා අද සුන්දරයි කියලා හිතන. එතකොට ඊයේ කියපදේ ආන්නේ නැහැ. අද ඊට වඩා සුන්දරයි නේ දවස. එහෙනම් මොකටද අර සුන්දර නැති එකට කාලේ ගෙවන්නේ කියලා හිතනවා. මේ රෙකෝඩරේ තමයි මට තියෙන එකම ඕනියමට රිසි කරනවා ඒක. ඇයි මේ නිසා තමයි අර හොඳ දේවල් ආන්න බැරුව පන්න දේවල් ආගෙන මං අතීතේ ඉන්නේ. නෑ අතීතේ මං ඉන්න අවශ්‍ය නැහැ කියලා වර්තමානයේ ඉන්නවා. එහෙම වෙලා තියෙනවා. ඒ ඒ තපස් රකින්න කාලේ ඒ කට්ටියම කියලා තියෙනවා. ඊයේ අපි සාකච්ඡා කරපේක පවෙන්ද ඒගොල්ලෝ සාකච්ඡා කරන දෙන්නේ තුනේ එකට. සාකච්ඡා කළා අද අවවාද අනුශාසන ගන්න එන්නේ නැහැ. ආපකට්ටේ ගිහිල්ලා කියනකොට අපරාධේ මේක මිස්සුනේ මේක ඊට වඩා ගැඹුරු එකක් නේ. ඊයේකට වඩා මේක වටිනවා. නමුත් ඊයේක වටිනවා කියලා හිතාගෙන ඒක සාකච්ඡා කර කර කාලෙ මිඩංගු කළානේ කියලා. අර ඒ ඊයේක වටිනවායි කියලා හරගෙන සාකච්ඡා කරපු ගැන හරියට කම්පා වෙනවා. හරියට කම්පා. ඒ ප්‍රශ්නේ බෝවන්සලටත් එනවා. මම දන්නවා. කිසිම එක මම රෙකෝඩ් කරන්නේ නැහැ. ඇයි? මම කියන ධර්මයට මංවත් බැඳිලා නැහැ. ඒක මගේ නෙමෙයි. ඒ නිසා මට ඒක අයිතිත් නෑ. මම ඒක නඩත්තු කරන්නෙත් නෑ. අයිතිවාසිකම් කියන්නෙත් නෑ. ඒක මගේ නෙමෙයි. ඒක ඔබ වහන්සේලාගේ. ඔබ වහන්සේලාට ඕන නිසානේ කියවෙන්නේ නෑ. ඒකේ අයිතිකාරය ඔබ වහන්සේලා. ඔබ වහන්සේලා ඒක පරිස්සම් කරලා තියාගන්න. ලොකර් වල දාලා වාලා තියාගන්න. ඒක මට අවුලක් නෑ. මම ඒව නඩත්තු කරන්නේ නෑ. ඔබ වහන්සේලාගේ කුසලයට කියවෙන්නේ නෑ. ඔබ වහන්සේලා තමයි ඒක පරිස්සම් කරන්නේ. මම පරිස්සම් කරන්නේ නෑ. ඇයි මට ඒ අවශ්‍යතාවය නෑ. මම කියන දේ ආරක්ෂා කරන්න පරිස්සම් කරන්න මට උවමනාවක් ඔබ වහන්සේගේ යාපත උදෙසා තමයි අයිඩෙන්ටිටි මගේ ළඟ තියන්නේ. නැත්තම් මේ වෙනකොට ඔබ වහන්සේට අයාපත වෙලා. ඔබ වහන්සේගේ යාපත නිසාමයි කූපන් පොත් ටිකයි අයිඩෙන්ටිටි මන් තියාගෙන ඉන්නේ. ඔබ වහන්සේගේ යාපත වෙනුවෙන් මම උපරිම කරලා තියෙන්නේ. ඒක දෙන්නේ නැහැ. මේක විහාරාධිපති හඳුනනට පාර්සල් දෙන්න ඔබ වහන්සේක ගන්නවා කොහෙන්ද? එතන තියලත් නැහැ වෙන තැනක තියලා තියෙන්නේ. ඔබ වහන්සේගේ යාපත පිණිස. ඒක ගන්න.